මෙම පහන් කනුව ධර්මදේශනා පවත්වනු ලබන්නේ දේවාලයේගම කන්දේ গিදර පොත්ගුල්ගල ආරණ්‍ය සේනාසන වාසී පූජ්‍ය කටුකුරුන්දී ඥානනන්ද ස්වාමින් වහන්සේ විසිනි. ආජීවෂ්ටංග ශීලය සමාදන් වෙන්න নমස්කාරයි. बुद्धं शरणं गच्छामि धम्मं शरणं गच्छामि संघं शरणं गच्छामि द्वितीयाम्पि बुद्धं शरणं गच्छामि तृतीयांपि धम्मं शरणं गच्छामि तृतीयाम्पि संघं शरणं गच्छामि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 කති ලෝකේ සමනා තදින්හ බ්‍රූහි චතුරෝ සමනාන පංචමෝති චුන්දාති භගවා තේතේ ආවි කරෝමි සක්ඛි පුට්ඨෝ මග්ගජිනෝ මග්ගදේශකෝච මග්ගේ ජීවති යෝච මග්ගදූසීති සදහවත් පින්නතුනි බුද්ධ කාලේ තත්කාලීන සමාජයේ පැවතුන සමන කියන වචනය පොදුවේ බුදුරජාන් වහන්සේත් බුදුරජාන් වහන්සේගේ ශ්‍රාවකයන් වහන්සේලාත් පැවිදි ශ්‍රාවකයන් වහන්සේලාත් හඳුන්වන්න ව්‍යවහාර වුණා. මේ ශ්‍රමණ කියන වචනයට ශාසනානුලෝමික ශාසනයට ගැලපෙන අර්ථයක් දීමට බුදුරජාන් වහන්සේ නිතරම උත්සාහවත් වුණා. දැන් අපි මේ මාතෘකා කළ ගාථා දෙකෙන් කෙරෙන්නේත් ඒ වගේ ආරාධනාවක් ඒ වගේ අර්ථ විග්‍රහයකට ආරාධනාවක් සූත්‍ර නිපාතය කියන ධර්ම ග්‍රන්ථයේ චුන්ද සූත්‍රය කියන සූත්‍රයේ සඳහන් වෙන ආකාරයට චුන්ද කර්මාර පුත්‍රයයි මෙන්න මේ ශ්‍රමණ පදයේ විග්‍රහය පිළිබඳ මේ ආරාධනාව කළේ චුන්ද කර්මාර පුත්‍රයා කියන ඒ උපාසක මහත්මයා ගැන මේ පින්නතුන් අහලත් ඇති බුදුරජාන් වහන්සේගේ පරිනිර්වාණයට කලින් අවසාන දානීය පිළිගන්නු දායකයා හැටියට බුදුරජාන් වහන්සේ පිරිනිවන් පෑමට කුසිනාරාව බලා වැඩම කරන අවස්ථාවේදී පාවා නුවරට සයි මහා සංඝ පිරිසක් එක්ක පිරිවරාගෙන වැඩලා වැඩම කරලා චුන්ද කර්මාර පුත්‍රයාට අයිති අඹවණී වාසයට පැමිණියා. වැඩ වාසය කළා. Tamanගේ අඹවණියට බුදුරජාන් වහන්සේ පැමිණි බව අහලා චුන්දකර්මාර පුත්‍රයා අවිත් බුදුරජාන් වහන්සේට වන්දනා කරලා කරාම බුදුරජාන් වහන්සේ ධර්ම කතාවකින් ඒ චුන්ද උපාසකුන් හේව උත්සාහවත් කළා මේ චුන්ද කර්මාර පුත්‍රයා කලින් අවස්ථාවක බුදුරජාන් වහන්සේ හමු වෙලා ධර්ම කතාවකින් පැහැදිලා ශ්‍රාවකයෙක් වෙච්ච උපාසක මහත්මියෙක්. ඉතින් ඒ බලවත් ශ්‍රද්ධාවක් ඇති කරගෙන මේ චුන්ද කර්මාර පුත්‍රයා බුද්ධ ප්‍රමුඛ සංඝයා වහන්සේලාට පසුදින දාණය සඳහා Tamanගේ නිවසේට වැඩම කරන හැටියට ආරාධනා කළා බුදුරජාන් වහන්සේ නිහඬයි භාවයෙන් ඒක පිළිගෙන වදාලා ඉතින් පසුදින ඒ චුන්ද කර්මාර පුත්‍රයා නිවසේට ගිහිල්ලා ප්‍රණීත ආහාර පාන පිළියෙල කළා ඒක මෙතන සඳහන් වෙනවා බොහෝ සෑහෙන ප්‍රමාණයක් සූකර මද්දව කියලා දෙයකුත් පිළියෙල කළ බව. මෙන්න මේ සූකර මද්දව කියන වචනය ශාසන ඉතිහාසයේ බොහොම විවාදයට භාජන වුණු වචනයක්. මේකේ දීර්ඝ විග්‍රහයක් නොකරත් මේ පළමු ආරම්භයේදී අපිට කියන්න වෙන්නේ අටු ආවේ තෝරණ හැටියට නම් අර්ථ තුනක් දෙනවා පළවෙනි අර්ථය දෙන්නේ නොමේරු ඌරෙකුගේ මස් කියලා. දෙවෙනි අර්ථය දෙන්නේ පස්ගෝ රස ඒ කියන්නේ ගවයාගෙන් ලබාගත්තු ඒ කිරි දී කිරි හිතෙල් ආදී යෙදු මෘදු බතක් හැටියට ඒ දෙවෙනි අර්ථයක් දනවා. තුන්වෙනි අර්ථය දෙනවා රසායන ශාස්ත්‍රයේ සූකර මද්දව නමින් සඳහන් වෙන රසායනයක් කියලා. ඉතින් ඔන්නඔහම අපි කොයි හැටි හෝ වේවා මේ අවස්ථාවේ සූකර මද්දව කියන වචනය භාවිතා කරමු. ඉතින් ඔන්න අර චුන්ද කර්මාර පුත්‍රයා අර විදියට නොයෙකුත් ආහාර ද්‍රව්‍ය සමග මෙන්න මේ සූකර මද්දවයත් පිළියෙල කරලා බුදුරජාන් වහන්සේට ඒ දවස අද දානීය සූදානම් කියන එක දැන්වහම බුදුරජාන් වහන්සේ සංඝ පිරිසත් එක්ක වැඩම කරලා වැඩ ඉඳලා වැඩ හුන් හැටියෙම වගේ චුන්ද කර්මාර පුත්‍රයාට කතා කරලා වදාලා චුන්දවය යම් සූකර මද්දවයක් සූදානම් කරලා තියෙනවා නම් එයින් මට සංග්‍රහ කරන්න අනිත් ආහාර සංඝයා වහන්සේලාට පිරිනමන්න කියලා. එයින් අදහස් කළේ අනිත් සංඝයා වහන්සේලාට මේ සූකර මද්දවේ දෙන්න එපා කියන එකයි. තුන්දත් එසේ ස්වාමීනි කියලා ඒ විදිහට බුද්ධ ප්‍රමුඛ සංඝයා වහන්සේලාට දානීය පිළිගැන්නුවා. වනදල අවසානයේදී බුදුරජාණන් වහන්සේ චුන්දට කතා කරලා කියනවා චුන්ද ඔය යම් සූකර මද්දවයක් ඉතිරි වෙලා තිබෙනවා නම් ඒක වලක්කාරලා වලක දාන්න. මට පේන්නේ නෑ දෙවියන් මාරයින් බ්‍රහ්මයන් සහිත මේ ලෝකේ මේ ආහාරය අනුභව කරලා දිරවා ගන්න පුළුවන් කෙනෙක් තථාගතයන් වහන්සේ හැර කියන හැම විශේෂ ප්‍රකාශිකුත් කළා. ඉතින් චුන්ද ඒ කියාපු විදියට ඉතිරි කොටස වල දැම්මා. ඊළඟට මේ මහා පරිනිර්වාණ සූත්‍රයේ විස්තරය අනුව අපට පෙනෙන්නේ ඒ ආහාරය වැළඳුවාට පස්සේ ඒ බුදුරජාන් වහන්සේට ලෝහිත පක්ඛන්දිකා නම් වූ දැඩි ආබාධයක් ලේ විරේචනය වන ආබාධයක් පැමිණුණු බවයි මීට කලින් අපි මතක තබා ගත යුතුව තිබෙනවා බේලුව ගමේදී බුදුරජාන් වහන්සේ අවසාන චාරිකාව වඩින අතරේ ඒත් බරපතල ආබාධයක් ඇවිලා ආනන්ද ස්වාමීන් වහන්සේත් බොහොම සංවේගවත් වුණා භාග්‍යතුන් වහන්සේ පිරිනිවන් පාය කියලා. නමුත් බුදුරජාණන් වහන්සේ අදිෂ්ඨාන ශක්තිය තුලින් ජීවිත සංස්කාර අදිෂ්ඨාන කරලා ඒක සති සම්පජාන්නේ මේ වීරියෙන් ඒ රෝගිය යටපත් කරගත්තා. එතකොට ඒ යටපත් කරගත්ත රෝගයයි මේ මතුවුණ කියලා අපි හිතා ගන්න ඕනේ. ඉතින් කොහොම නමුත් මේ විරේචනය වීම ඇති වුණා. නමුත් බුදුරජාණන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේට වදාලා ආනන්ද අපි යමු කුසිනාරාවට කියලා ඔන්න කුසිනාරාව බලා පිටත් වුණා. දැන් අද මේ මාතෘකා කර ගාථා දෙකට සම්බන්ධ කතා අදාළ සිද්ධිය ඇත්ත වශයෙන් සිද්ධ වුණේ චුන්දකේ දානශාලාවේදී. නමුත් අපි චුන්දකේ දානශාලාවට පස්සේ එමු. අපි බුදුරජාණන් වහන්සේත් එක්ක ටික දුරක් පසු ගමන් කරමු. මොකද මේ සූකර මද්දවේ පිළිබඳ යමක් ඒ අතර මගදී බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළ නිසා. ඉතින් ඔන්න බුදුරජාණන් වහන්සේ ඒ ආනන්ද ස්වාමීන් වහන්සේ උපස්ථායක ඇතිව තව චුන්දක කියලා තවත් ස්වාමීන් වහන්සේ නමකුත් ඒ උපස්ථාන වශයෙන් ගිය බවත් සඳහන් වෙන කතා ප්‍රවෘත්තිවල සංඝ පිරිසවත් එක්ක පාවාසිට කුසිනාරාව දක්වා තිබෙනේ දීර්ඝ මාර්ගයේ සුළුකටු තැකිය යුතු දුරක් නොවේ. නමුත් උන්වහන්සේ වැඩම කළා. වැඩම කළා පාවා කුසිනාරාවට සමීප වූ යම්කිසි කකුත්තා කියලා ගඟක් තියෙනවා. ඒ ගඟ සමීපයේ වැඩියට පස්සේ වඩිනකොට බුදුරජාණන් වහන්සේට බොහොම ගිලන්. බුදුරජාණන් වහන්සේ ඒ මාර්ගයෙන් ඉවත් වෙලා ගසක් මුලට වැඩම කළා. ආනන්ද ස්වාමීන් වහන්සේට කිව්වා ආනන්ද මට බොහොම ක්ලාන්තයි. සිවුර හතර ගුණයක් කළා එලන්න කියලා. ඉතින් ඊළඟට බුදුරජාණන් වහන්සේ එතන වැඩ වුණා. වැඩ ඉඳලා බුදුරජාණන් වහන්සේ කිව්වා ආනන්ද මට පිපාසයි මට පැන් ටිකක් ගෙනෙන්න කියලා. ඉතින් ආනන්ද ස්වාමීන් වහන්සේ කිව්වා ස්වාමීනි මේ මෙතන තිබෙන දිය කඩ 500ක් ගැල් ගිහිල්ලා මඩ වෙලා බොර වෙලායි තිබෙන්නේ. මීට එහා හොඳ පිරිසුදු වතුර තිබෙන කපුත් හානදිය තිබෙනවා. එතෙන්දි භාග්‍යතුන් වහන්සේට පෑන් වළඳන්න පුළුවන් කියලා. නමුත් භාග්‍යතුන් වහන්සේ නැවතත් දෙවෙනි වරටත් ආනන්ද මට පෑන් ටිකක් ගේන්න මට පිපාසයි කිව්වා. තුන්වෙනි වරට ආනන්ද ස්වාමීන් වහන්සේ නැවතත් අරක කිව්වා. තුන්වෙනි වරට බුදුරජාණන් වහන්සේක ප්‍රකාශ කරාට පස්සේ ඒ ගෝලෙක් වශයෙන් බුදුරජාණන් වහන්සේ ඒ තුන්වැනි වර කිව්වට පස්සේ ඒක ප්‍රතික්ෂේප කරන්න බෑ. ඒක නිසා ආනන්ද ස්වාමීන් වහන්සේ පාත්‍රයත් අරගෙන ඒ දිය කඩ ළඟට යනකොට ඒ අර බොර වෙලා තිබුණු මඩ වතුර එහෙන් පිටින්ම පැහැදිලා ප්‍රසන්න ජලය බවට පත් වුණ ආනන්ද ස්වාමීන් වහන්සේ මේක ආශ්චර්යයක් කියලා මහා ආශ්චර්යයක් අద్భుත දෙයක් භාග්‍යතුන් වහන්සේගේ ඊර්ධිය බලය නිසා මේ මඩ වුණු වතුර පැහැදිලුණා කියලා පැන් අරගෙන ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට පිළිගන්නවා ඉතින් බුදුරජාන් වහන්සේ පෑන් ටික වන්දලා ඊළඟට පිටත් වෙලා ගියා. පිටත් වෙලා අන්න අර ඉන්නමත ඊළඟට අපට අහන්න ලැබෙන්නේ කකුත්ථානාදී ළඟටම පැමිණලා එතෙන්දිත් ඒ අසල තිබෙන අඹ වණයකට වැඩම කරලා එතෙන්දී අර බුදුරජාන් වහන්සේ චුන්දක කියන ස්වාමීන් වහන්සේ නමක් චුන්ද කර්මාර පුත්‍රයා එක්ක කවලම් කරගන්න හොඳ නෑ. ඒ චුන්ද නාමයෙන් හුඟක් හිටියා හිටියා. චුන්දක කියන ඒ ස්වාමීන් වහන්සේට කිව්වා ඒත් අර සිවුර සතර ගුණයක් කළා එලන්න මට ටිකක් සැතපෙන්න ඕන කියලා. ඉතින් බුදුරජාන් වහන්සේ මන්ද වේලාවක් සිංහසේ ආවෙන් එතන සැතපීලා ඔන්න නැගිටලා ඉවරලා බුදුරජාන් වහන්සේ නවදි වුණාට පස්සේ පිවිදලා ඉවරලා ආනන්ද ස්වාමීන් වහන්සේට කියනවා ආනන්ද සමහර විට ඇතම් කෙනෙක් මගේ පරිනිර්වාණයෙන් පස්සේ ඒ වෙනකොට භාග්‍යතුන් වහන්සේ අර ප්‍රකාශ කරලා ඉවරයි අද රාත්‍රී මම කුසිනාරාවේදී මෙහෙම පරිනිර්වාණයටපත් වෙනවායි කියලා. ඉතින් ආනන්ද ස්වාමීන් වහන්සේට කියනවා මගේ පරිනිර්වාණයෙන් පස්සේ ඇතම් කෙනෙක් චුන්ද කර්මාර පුත්‍රයාට සමහර විට කුකුසක් පසුතැවිල්ලක් ඇති කරන්න පුළුවන්. ඔබේ ආහාරය වනදල තමයි භාග්‍යතුන් වහන්සේ ඔබේ අවසාන ආහාරය වනදලයි පරිනිර්වාණයටපත් උනේ කියලා ඒ තුලින් කුකුසක් පසුතැවිල්ලක් ඇති කරන්න ඉඩ තිබෙනවා. ඒක නිසා ආනන්ද මෙන්න මෙහෙම ප්‍රකාශ කරන්න. ඒ ඇතම් කෙනෙක් කිව්වොත් ඔබේ ඒ අය කුකුස උපදවන්න කියන්නේ ඔබේ නොලැබීමක් ඔබ විසින් වැරදි ලෙස කරපු දෙයක් මෙන්න මේ භාග්‍යතුන් වහන්සේට මේ මේ විදිහට ආහාරයක් පිරිනැමීම ඒක පණන්දලයි භාගතුන් වහන්සේ පිරිනිවන් පෑවේ කියලා ඒ විදිහට යම් කෙනෙක් කිව්වොත් ආනන්ද මෙන්න මෙහෙම කියන්නේ නෑ නෑ භාගතුන් වහන්සේ කියලා තියෙනවා සුලද්ධම් මේක හොඳ ලැබීමක් ඔබට ලැබිලා තින්නේ භාගතුන් වහන්සේට අවසාන දාණය පිළිගන්වන ලැබීම කියලා ඔන්න ඊළාට බුදුරජාන් වහන්සේ අවසාන දාණය ආනිසංසෙතන ප්‍රකාශ කරනවා තථාගතයන් වහන්සේගේ අபிසම්බෝධියට උපකාර වෙන යම් දානයක් පිටිනැමුවද මේ පින්නතුන් ගන්න සුජාතාවගේ කිරිබිඳු දානේ අන්න ඒ වගේම සම විපාක සමඵල සම විපාක දානයක් තමයි මේ චුන්ත පිරිනමල තියෙන්නේ යම් ඒක ධර්මතාව වශයෙන් ප්‍රකාශ කරනවා යම් ආහාරයක් තථාගතයන් වහන්සේ වළඳලා අවසාන ආහාරය වශයෙන් අභිසම්බෝධියටපත් වෙනවද ඒ ආහාරය හා සමා සම විපාක සම ආනිසංශය මහත්ඵල මහානිසංශ ඇති දෙයක් තමයි ඇති ආහාරයක් තමයි උන්වහන්සේගේ පරිණිරවාණයට හේතු වෙන පරිණිරවාණයට උපකාර වෙන්නේ අවසාන දානෙ පිළිගැන්වීම කියලා. ඒ විදිහට අර කෙනෙක් යම් කිසි විදියකට චුන්ද කර්මාර පුත්‍රයාට දොස් පැවරුවොත් මේ විදිහට භාග්‍යතුන් වහන්සේ හමුවේ මෙම මට මේක අහන්න ලැබුණා කියලා ආනන්ද කියන්න කියලා ඔන්න බුදුරජාණන් වහන්සේ පැවරුවා. දැන් එතකොට ඔන්න ඔතෙන්දී අපිට හිතා ගන්න පුළුවන් ඉතින් ඇත්ත වශයෙන්ම ඔක විවාදයට භාජන වූ කාරණයක් අපේ මේ මාතෘකාව තවත් තාමත් ඈත. නමුත් කෙටියෙන් සලකා ගන්න තියෙන්නේ කොයි කොයි හැටියෙන් කිව්වත් බොහෝ දිනාට ප්‍රියමනාප බොහෝ දිනාට පිනොයිකුත් හේතු නිසා ප්‍රියමනාප විවරණයක් තමයි අර ඌරු මස් පිළිබඳ කතන්තරේ. නමුත් අපිට සමහර විට හිතන්න ඉඩ තියෙනවා අර රසායන ශාස්ත්‍රයේ තරණමින් සඳහන් වෙන නිසා අතෙන්ට සූකර මාංශ කියලා කියන්නේ නැතුව අමතර දෙයක් වශයෙන් උයේ සූත්‍රයේ සඳහන් වෙන්නේ ආහාර පාන වලට අමතරව සූකර මද්දේකුත් සූදානම් කළා කියලා. ඉතින් සමහර විට අපිට හිතන්න ඉඩ තියෙනවා බුදුරජාණන් වහන්සේ ඒ අවස්ථාවේ බලවත්සේ රෝගාතුරව ඉන්න නිසා යම්කිසි රසායන ආහාරයක් ඒ චුන්ද කර්මාර පුත්‍රයා සූදානම් කරලා පිළියනවායි කියන හිතන්න ඉඩ තියෙනවා. ඉතින් මොකද ඉතින් කෙනෙකුට අහන්න පුළුවන් එහෙමනම් ඒක බැලඳුවා නිසා මේකද මේ විරේක වුනේ කියලා. අර යටපත් කරගත්තු රෝගය නිසා සමහර විට නරක් වුණු ලේ ආදී තිබුණා නම් ඒවා විරේකමෙන්ට ඇති අටුවාව ඒක තව තවත් විස්තර කරනවා අර චුන්ද කර්මාර පුත්‍රයාට දෝෂයක් පැවරීම අදහස දුරු කරන්න වගේ අටුවාව තෝරනවා ඒ ආහාරය නිසා නෙවෙයි භාග්‍යතුන් වහන්සේට ඒ රෝගය වැළඳුනේ ඒ ආහාරය කුමක් හෝ ඒවා ඒ ආහාරය වැළඳීම නිසා භාග්‍යතුන් වහන්සේට ඒ තරම් දුරක් පයින් යන්න වැඩම කරන්න ශක්තිය ඇති උනායි කියලා ඒක නිසා පරිනිර්වාණය සිදු වුණා කියලා හිතිය යුතු නැtei කියලා ඒ විදිහට තෝරනවා ඉතින් ওই හැටි හොයවා අපට හිතා ගන්න තියෙන්නේ අර විදිහට ඌරුමස් පූජාවට වඩා බුදුරජාණන් වහන්සේට පහසුව සලසන අදහසින් ඒ වගේ රෝගී අවස්ථාවක විශේෂ රසායනයක් පූජා කරන්නේ නැති ඒ රසායනම ශක්තිය තුලින් කායික පහසුව සලසන්න වගේ උපකාර වෙන අන්දමට විරේචනයකුත් ඒක යන්නේ නැති. මේක සාමාන්‍ය මතයක් පමණයි. ඉතින් මේක කොයි අපි දැන් ඉදිරියට ඊළඟට දැන් මාතෘකාවට අදාළ කොටසට එමු. මේ ගාථා දෙකට හේතු වුණු ප්‍රවෘත්තිය අර අපි ප්‍රකාශ කළ ආකාරයට සූත්‍ර නිපාත කියන ධර්ම ග්‍රන්ථයේ මෙන්න මේ ඔය ගාථා සඳහන් වෙන්නේ මහා පරිනිර්වාණ සූත්‍රයේ නොවේ. ඒකේ අටුවාවේ මෙහෙම කියවෙනවා. මේකට නිදාන කතාව හැටියට. දැන් චුන්ද කර්මාර පුත්‍රයාගේ ඒ දාන අවස්ථාවේදී මේ චුන්ද කර්මාර පුත්‍රයා කියලා කියන්නේ රන්කරුවෙක්. බොහොම ධනවත් ස්වර්ණාභරණ නිපදවන ස්වර්ණාභරණ වෙළෙන්දෙක් කියලා හිතාගනිමු. එතකොට ඒ ඒ නිසා තමන්ගේ ශ්‍රද්ධාව වැඩිකමට මේ චුන්ද කර්මාර පුත්‍රයා ඒ දානේ පූජා කරන අවස්ථාවේ ආහාර සූප ව්‍යංජන ආදී රත්‍රන් භාජනවල දමලා සංඝයා වහන්සේලාට පූජා කරලා තියෙනවා. සමහර සංඝයා වහන්සේලා ඒක පරිහරණය කළා නැහැ. කුකුස් උපදවාගෙන රත්‍රන් භාජන පිළිබඳව නමුත් ඇතැම් සංඝයා වහන්සේලා ඒවයින් ප්‍රයෝජන අරගෙන තිබෙනවා. ඉතින් ඒ තම තමන්ගේ පාත්‍රවල තමයි වළඳන්නේ. ඇත්තේ නමුත් අර විශේෂ දේවල් රත්‍රන් භාජනවල පූජා කරලා තිබෙනවා. ඉතින් මේ කිය අටුවාව කියන හැටියට මේ දාන කටයුතු අවසන් වුණාට පස්සේ චුන්ද කර්මාර පුත්‍රයාත් අත එහෙම හොදගෙන ඒ බණ අහන්න සූදානම් වෙනකොට චුන්ද කර්මාර පුත්‍රයාට පෙනිලා තියෙනවා එක්තරා පාප භික්ෂුවක් අර එක රත්රන් භාජනයක් අරගෙන තමන්ගේ යතුරු එහෙම දාන මල්ලේ ඇතුළට දානවා. දුටුව නමුත් ඒ චුන්ද කර්මාර පුත්‍රයා තුල තියෙන ශ්‍රද්ධාව නිසා ඥානවන්ත බව නිසා කල්පනා කළ මේ අවස්ථාවේ මේ හොරකම මම එලි කරොත් මේක තුලින් භාග්‍යතුන් වහන්සේටත් ඒ ශීලවන්ත සංඝයා වහන්සේලාට ලොකු අපකීර්තියක් ඇති වෙනවා. ඒ වගේම මිත්‍යා දෘෂ්ටිකෙන්ට අවසරයක් ලැබෙනවා. ශාසනයට පහර ගන්න කියලා කල්පනා කළා. ඒක ප්‍රකාශ කළේ නැති. නමුත් සැකයක් ඇති වුණායි මේ වගේ අය ශ්‍රමණයන්ද කියලා. අන්නේ සැකය නැති කරගන්නය මෙන්න මේ විදියට හවස්වරුවේ ගිහිල්ලා භාග්‍යතුන් වහන්සේ හමු වෙලා මේ සූත්‍ර දේශනාවට අදාළ වුණු මේ ප්‍රශ්නය විමසුවේ කියලා. ඔන්න දැන් අපි අර ඒ ගාථාවේ අර්ථයට එමු. ගාථාතර අර්ථය මොකද්ද කියලා තේරුම් ගන්න බලමු. පුච්ඡාමි මුනිං පහූත පඤ්ඤං දැන් පැරණි ගාථාවල මේ සූත්‍ර නිපාතයේ ස්වභාවයක් තියෙනවා. ඒ සංවාදවල දෙබස් වශයෙන් තියෙන ඒවයි ඒ ප්‍රකාශ කළ කෙනාගේ නමත් ඇතුල් කරන ගාථාවට. අපි ඒක අගටයි දාන්න ඕනේ. මෙසේ කිව්වා, අහවලා කිව්වා කියන එක සමහර විට පළවෙනි පදයට පස්සේ තියෙනවා. ඒකයි. පුච්ඡාමි මුනින් පහූතපඤ්ඤං ඉතිචුන්දෝ කම්මාර පුත්තෝ අර ඉතිචුන්දෝ කම්මාර පුත්තෝ කියන්නේ අර සංගීතීකාරක සංඝයා වහන්සේලා විසින් ඇතුල් කරපු පාඨයක් මේ කියන්නේ චුන්ද කර්මාර පුත්‍රයයි කියන එක පෙන්වන්නේ මොකද්ද ඇහුවේ එතකොට බුදුරජාණන් වහන්සේගෙන් අහන පහූතපඤ්ඤං කියන්නේ විපුල වූ ප්‍රඥාව මහත් වූ ප්‍රඥාව ඇති භාග්‍යතුන් වහන්සේගේ මුනිවරයාගෙන් මම මේ අසනවා ඊළඟට බුදුරජාණන් වහන්සේටම විශේෂණ පද කීපයක් ඊළඟට තියෙන්නේ බුද්ධං ධම්මස්සාමින් විිත තණ්හා ධර්ම ස්වාමී වූ තෘෂ්ණාව දුරු කරා වූ ඒ වගේම දීපදුත්තමන් කියලා කියන්නේ දෙපා ඇත්තන් අතර උතුම් වූ සාර්ථීනම් පවරං රියදුරන් අතර සාර්ථී ආචාර්යයන් රියදුරන් අතර ශ්‍රේෂ්ඨ වූ බුදු රජාණන් වහන්සේගෙන් මම මේ ප්‍රශ්නය අසනවා කියලා ඔන්න ඊළඟ ප්‍රශ්නය ඉදිරිපත් කරනවා කති ලෝකේ සමනා තදින්ග බ්‍රුහි ලෝකේ ශ්‍රමණයෝ කී දෙනෙක් ඉන්නවද මට කරුණාකර මට සමා වෙලා මට ඒක කියා දෙන්න කියලා ඔන්න ඔන්න චුන්ද ප්‍රශ්න ඉදිරිපත් කළ ඒ ගාථාවෙන්. ඔන්න ඒකට බුදුරජාණන් වහන්සේ දෙන පළමුවෙනි පිළිතුරු ගාථාව චතුරෝ සමන න පංචමෝති චුන්දාති භගවා. අන්න එතෙන්දතර චුන්දාති භගවා කියන එක අර සංගීති කාරක ස්වාමීන් වහන්සේලා ඇතුල් කළ පාඨයක්. මේ භාග්‍යතුන් වහන්සේ මේ උත්තර දෙන්නේ කියන එක. මොකද එතකොට පළවෙනි පදෙන් කියවෙන්නේ චතුරෝ සමන න පංචෝම පංචමෝති. ශ්‍රමණයෝ හතර දෙනා ඉන්නේ. පස් වෙන්නෙක් නැත. යනුවෙන් භාග්‍යතුන් වහන්සේ ඔන්න පිළිතුරු දුන්න දෙනවා අය. තේතේ ආවි කරෝමි සක්ඛි පුට්ටෝ මා ඉදිරියේ මේ ප්‍රශ්න කළා වූ නුඹට ඔබට මම ඒ අය මම පැහැදිලි කරලා දෙන්නම්. තේතේ ආවි කරෝමි. ඔන්න ඊළඟට හතර දෙනා කියනවා. මග්ග ජිනෝ මග්ග දේශකෝ යෝච මග්ගේ දීව ජීවති යෝච මග්ග දූසි. පළවෙනියක් කියනවා මග්ග ජිනෝ. දෙවෙනි ශ්‍රමණයා මග්ග දේශකෝ. තුන්වෙනි ශ්‍රමණයා මග්ග ජීවි. මාර්ගයේ ජීවත් වෙන තැනැත්තා. හතරවෙනි ශ්‍රමණයා මග්ග දූසි මාර්ගය දූෂණය කරන එක. එතකොට මග්ග ජිනෝ මග්ග දේශකෝ මග්ග ජීවි මග්ග ජීවකෝ කියලා තියෙනෙත් එකයි. මග්ග ජීවකෝ හෝ මග්ග ජීවයි. මේ දෙකම යෙදෙනවා එතන. මග්ග දූසි. ඉතින් මේ ඊළඟට එන ගාථා වලින් මේ හතර දෙනා බුදුරජාන් වහන්සේ විග්‍රහ කරනවා. ඒක එක් ගාථා නැත්තත් ඒවායේ සාමාන්‍ය අර්ථය අපි මෙතෙන්දී ප්‍රකාශ කරන්නම්. මග්ගජිනෝ කියන එක තේරුම් ගැනීම පහසුයි. බුදුරජාන් වහන්සේ ප්‍රකාශ කරන තමන් වහන්සේ ගැන මේ නිර්වාණය දැන් කවුරුත් දන්නවා මාර්ගය සොයාගත්තේ භාග්‍යතුන් වහන්සේ බව. අතීත බුදුවරුන් ගෙන් නැති වුණා බුද්ධ ශාසනය නැති වුණාට පස්සේ අර තැන් තැන් වල දක්වනවා යම්කිසි නගරයක්කට යන පාර වල් වැහිලා කාලයක් වල් බිහිවිලා තිබුණු මාර්ගයක් මේ බුදුරජාණන් වහන්සේ සොයාගත්තා. ඒ අර්ථයෙන් එතකොට ඒ නිර්වාණ මාර්ගය ආර්ය අෂ්ටාංගික මාර්ගය සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම ඒවා භාග්‍යතුන් වහන්සේ හෙළි කරගත්තු නිසා පළමුවෙන්ම අන්න මග්ගජිනෝ එතකොට ඒ ගාථාවේ සාමාන්‍ය අදහස භාග්‍යතුන් වහන්සේ තමයි බුදුරජාණන් වහන්සේ තමයි මග්ගජිනෝ මාර්ගයේ ජයගත්තු තැනැත්තා. මාර්ගයේ සොයාගත්තු තැනැත්තා. දෙවෙනි ශ්‍රමණයා මග්ගදේශී. ඒ ශ්‍රමණයා ගැන සඳහන් වෙන්නේ පරමන් පරමන්තිඤ්ඤත්වා ලෝකේ මේ ලෝකයේ උතුම් වූ නිර්වාණය උතුම් හැටියටම ප්‍රත්‍යක්ෂයෙන් දැනගෙන ප්‍රත්‍යක්ෂයෙන් දැනගෙන රහතන් වහන්සේ ගැනයි කියන්නේ. ඒ ධර්මය ඊළඟට ඒක දේශනා කරනවා විභාග කරලා දක්වනවා. දැන් ඔය මේ පින්න තුන අහලා තියෙන ඔය පටිසම්භිදා ශක්තියින් මේ විදිය යොදලා ධර්මය අනිත් අයට තේරුම් කරලා දෙනවා. අනිත් අයගේ ඒ ධර්මය පිළිබඳව සැක දුරලනවා. අන්නේ බඳු භික්ෂුව තමයි මග්ගදේශී කියන්නේ. කියන්නේ රහතන් වහන්සේ ඒව හොඳට ප්‍රත්‍යක්ෂ කරගෙන බය නැතුව ඒ ධර්ම කාරණා පැහැදිලි කරලා දෙන දෙවෙනි ශ්‍රමණයා. මග්ගදේශී. මග්ගදේශකෝ කියලා කියනවා. ඊළඟට තුන්වෙන්න තමයි ඊළඟට මග්ගජීවි. ඒ කියන්නේ ඒ ධර්මය හරියාකාර ධර්ම මාර්ගයේ සුදේශිත ධර්ම ධර්ම මාර්ගයේ හරියාකාර හික්මෙනවා සංයම සති සතිමත්ව ධර්ම මාර්ගයේ හික්මෙන තැනත්තා. එතන අටුවාවල තෝරන්නේ දැන් මේ පින්නතුන් සමහර විට අහලා ඇති ඔය ආර්ය පුද්ගලයන් ගැන කියනකොට සීක අසේක කියලා වචන දෙකක් කියදෙනවා. අසේක කියලා කියන්නේ හික්මීම අවසන් කළ රහතන් වහන්සේ හැඳින්වීමටයි. සේක කියලා කියන්නේ තාම රහත් බවටපත් වූ සෝවාන් ඉඳලා අනාගාමි දක්වා තිබෙන සිටින අනිකුත් ආර්යයන් වහන්සේලායි. ඉතින් මෙතන මේ තුන්වෙනුව මේ කියන්නේ දැන් බුදුරජාණන් වහන්සේ ගැන පළමුවෙන් කිව්වා දෙවෙනුව කිව්වේ රහතන් වහන්සේ ගැන තුන්වෙනුව කියන්නේ අන්න ඒ සේක භික්ෂූන් වහන්සේලාත් ඒ කියන්නේ ආර්ය තත්වයට පැමිණි සෝවාන් සිට අනාගාමි වූ ඒ මාර්ගයේ තවමත් හික්මෙන්නා වූ නියම ප්‍රතිපදාවේ හැසිරෙන්නා වූ ඒ සංඝයා වහන්සේලාත් ඊට අමතරව දක්වනවා කල්යාණ පුතුජන හොඳ තීලාදී ගුණධර්ම වලින් පරිපූර්ණ මාර්ගඵල නොලැබූ නමුත් හොඳ මාර්ගයේ ප්‍රතිපත්ති ගරුක සංඝයා වහන්සේලා තුන්වෙනි ගාථාවෙන් හැදින්වෙනවායි. ඔන්න හතරවෙනුව තමයි ඊළඟට දැක්වෙන්නේ අන්න අර කියාපු මග්ග දූෂී කියන එක. මාර්ගය දූෂණය කරන භික්ෂුව පිළිබඳව. ඉතින් එතෙන්දී හඳවනවා මේ ප්‍රතිපත්ති ගරුකයේ සංඝයා වහන්සේලාගේ පැවැත්මට ඒ ස්වરૂපය ඇතිව හැසිරෙන. ඒ කියන්නේ භික්ෂු ස්වરૂපී භික්ෂුවකගේ ඒ එහෙම නැත්නම් රහතන් වහන්සේලාගේ ස්වરૂපය අරගෙන හැසිරෙන නමුත් ඔන්න ඊළඟට පද කීපයක් දක්වනවා ඒ මග්ගදූසී භික්ෂුවකගේ ස්වභාවය පෙන්වුම් කරන්න. ඒ භික්ෂුව පිළිබඳව දක්වනවා පගබ්බි ඒ ප්‍රගල්භයි ඒ කියන්නේ පක්ඛන්ති පගබ්බි ඊළඟට කුල දූසකෝ ওই විදිහට වචන කීපයක් දක්වනවා. පක්ඛන්ති කියලා කියන්නේ සංඝ පිරිස් මැදට කඩාපනින. Tamanට මෙච්චර වස් තියනවා කියලා එවස් ගණනින් ඉදිරියට පනින පක්ඛන්දී. ඒ විදිහට අටුවාවේ තෝරන්නේ. ඊළඟට කුල දූෂක කුල දූෂණය කරනවා කියලා කියන්නේ ගිහි පින්වතුන්ගේ ශ්‍රද්ධාව දූෂණය වෙන අන්දමේ කටයුතු වල යෙදෙනවා. ඊළඟට පගබ්බෝ කියලා කියන්නේ කයින් වචනයෙන් දඩබ්බර. දඩබ්බර අන්දමේ කායික වාචික පැවතුම් ඇතිවීම. පගබ්බෝ. ඊළඟට තව වචනයක් යොදනවා පලාපෝ. පලාපෝ කියන වචනේ තේරුම දැන් ඔය වී ඇට අතරේ තියෙන සමහර බොල්වි බැලුවාම ඇතුලේ හාල් යටයක් තියෙනවා කියලා රැවටෙන්නේ. නමුත් හාල් යටයක් නැහැ. අන්න පලාප කියන්නේ බොල්වි. එතකොට බොල් කියන අදහස. ඔන්න ඔය විදිහ වචන රාශියක් එතන බුදුරජාණන් වහන්සේ යොදනවා. පලාපෝ. ඒ වගේම ඒ විදිහේ ඒ පැවතුම් නිසා ප්‍රතිරූප ඒ සංඝයා වහන්සේලාගේ ස්වરૂපය සමන ප්‍රතිරූපක කියලා කියන්නේ ඒ ස්වરૂපයෙන් හැසිරෙන තැනැත්තාට තමයි මග්ග දූසී කියන්නේ අර මාර්ගය දූෂණය කරන. ඔන්න හතර දෙනා දක්වලා ඊළඟ බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා තවත් වැදගත් කාරණයක්. මේ හතර දෙනා හරියාකාර තේරුම් ගත්තු ඥානවන්ත ආර්ය ශ්‍රාවක ගෘහස්තයා ගෘහපතියා මේ කට්ටිය හරියට අඳුනගෙන කල්පනා කරනවා සබ්බේ නේතාදිසෝති හැම දිනාම මෙහෙම නොවේ කියලා කල්පනා කරලා තමන්ගේ ශ්‍රද්ධාව නැති කරගන්නේ නැහැ. තමන්ගේ ශ්‍රද්ධාව නැති කරගන්නේ කොහොමද අර දූෂිත තැනැත්තත් අදූෂිත තැනැත්තත් පිරිසුදු තැනැත්තත් අපිරිසුදු තැනැත්තත් කොහොමද සම කරන්නේ කියලා ඒ විදිහටයි බුදුරජාන් වහන්සේ මේ දේශනාව අවසන් කරන්නේ. චුන්ත කර්මාර පුත්‍රයාගේ සැකයේ දුරලැවීමට. ඉතින් ඔන්න ඔය කතන්තරය අපේ ඉදිරියේ තිබෙන්නේ ගාථා වලින් ඉදිරිපත් කරලා තියෙන එක. ඉතින් මෙන්න මේකට අදාළව අපි තව ටිකක් කාරණා මෙතන විශේෂයෙන් අපිට කියන්න වෙන්නේ අන්න අර ශ්‍රමණ පදයේ පිළිබඳවයි. අපි කලින් සඳහන් කළ ආකාරයට සමාජයේ පැවතුණු ශ්‍රමණ කියන පදය බුදුරජාන් වහන්සේ සංඝයා වහන්සේලා වෙනුවෙනුත් ව්‍යවහාර වුන නිසා ඇත්ත වශයෙන්ම බුදුරජාන් වහන්සේට පෙන්වන්න සිද්ධ වුණා ලෝකයාට කියා දක්වන්න දන්වන්න සිද්ධ වුණා ඒ විදිහේ ඒ එතෙක් තිබුණු ශ්‍රමණ සංකල්පය නෙවෙයි අපි මේ ඉදිරිපත් කරන්න කියන එක. ඉතින් ඒක තමයි ඇතැම් අවස්ථාවල දැන් මේ පින්නතුන් සමාවිත අහලත් ඇති මේ මහා සීහනාද කියන සූත්‍රයේ බුදුරජාන් වහන්සේ කළ එක් සීහනාදයක් තමයි. සූත්‍රය ආරම්භ වෙන්නේත් වික්ෂුන් වහන්සේලා අමතලා කියනවා ඉදේව භික්ඛවේ සමනෝ ඉද ဒ ුතියෝ සමනෝ ඉද තතියෝ සමනෝ ඉද චතුත්ථෝ සමනෝ ශුඤ්ඤා පරප්පවාදා සමනේහි අඤ්ඤේති ඒව මේතං සීහනාදං නදත ඒක මහා පුදුම විදිහේ විරිංගනාදයක් එතන බුදුරජාණන් වහන්සේ කරන්නේ. මෙහෙමයි මේ ශාසනයමයි නියම ශ්‍රමණයා ඉන්නේ. මේ ශාසනයමයි දෙවෙනි ශ්‍රමණයාත්, තුන්වෙනි ශ්‍රමණයාත්, හතරවෙනි ශ්‍රමණයාත්. අනිකුත් ශාසන හැම එකක්ම ශ්‍රමණයන්ගෙන් ශූන්‍යයි කියලා මේ විදිහට අනිත් පරප්පරාද කියලා කියන අනික තීර්ථක ආයාගම් ආදී තීර්ථක ආයතන හැම එකක්ම නියම ශ්‍රමණයන්ගෙන් හිස්ය කියලා මේ විදිහට සිංහනාද නදව් කියලා නද කරන්න කියලා සංඝයා වහන්සේලාට ප්‍රකාශ කරපු අවස්ථාවක් තිබෙනවා. ඒකම ඇතැම් අවස්ථාවල සංඝයා වහන්සේලාට තවත් හිත් කාවදින අන්දමට මේ ශ්‍රමණ කියන වචනයට අදාළව බුදුරජාන් වහන්සේ තවත් මේ විදිහේ සූත්‍රයක් ගත්තොත් මෙහෙම ප්‍රකාශ කරනවා මහණෙනි මම කියන අය යම් කිසි කෙනෙක් යම් කිසි ශ්‍රමණයෙක් ලෝකේ ආස්වාද පක්ෂය ආස්වාද වශයෙන්ුත් ආදීනව පක්ෂය ආදීන වශයෙන්ුත් නිස්සරණය නිස්සරණ වශයෙන්ුත් තේරුම් නොගත්තු යම් ශ්‍රමණ බ්‍රාහ්මණින් ඉන්නවනම් ඒ අය ඇත්ත වශයෙන්ම ශ්‍රමණින් බ්‍රාහ්මණින් නෙවෙයි. ඒ අය ශ්‍රමණ බ්‍රාහ්මණ තත්වයේ අර්ථය හරියට තේරුම් ගත්තු අය නෙවෙයි. එයින් පෙන්눔 කරන්නේ එතකොට ශ්‍රමණේකට ආйти දෙයක් තමයි ආස්වාද පක්ෂය ආස්වාද හැටියටත් ලෝකයේ ආස්වාද පක්ෂය ආස්වාද හැටියටත් ඒවායේ ආදීනවේ ආදීනවේ හැටියටත් ඒවායින් තියෙන නිස්සරණයත් හරියාකාර නිස්සරණය නිස්සරණය හැටියට අවබෝධ කරගන්න ප්‍රත්‍යක්ෂ කර ගැනීම ශ්‍රමණේකුවේ කෘත්‍යයක් හැටියට මේ ශ්‍රමණ කෘත්‍ය ගැන කියනකොට අපිට තවත් ඒ වගේම වැදගත් සූත්‍රයක් සිහියට නැගෙනවා. එක් අවස්ථාවක බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා මහණෙනි ශ්‍රමණයන්ට තිබෙන එතන කියන්නේ සමන කරණීයාන් ශ්‍රමණයන්ට තිබෙන කෘත්‍ය ශ්‍රමණ කෘත්‍ය මොනවාද කියලා බුදුරජාණන් වහන්සේ එතන ප්‍රකාශ කරනවා ශ්‍රමණ ශ්‍රමණයෙකු හැටියට කල්පනා කරනකොට දැන් සමහර විට නානාවිද කාර්යභාරයන් ලෝකයේ කෙනෙක් දක්වන්න පුළුවන්. නමුත් බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරන්නේ ඒක නෙවෙයි මෙන්න මේ ශ්‍රමණ භාවයට උපකාර වන කාරණයි මොනවද සීල සමාධි ප්‍රඥා. ඒ සූත්‍රයේ දක්වන්නේ අදි සීල, අදි චිත්ත, අදි ප්‍රඥා කියන වචන තුන යෙදෙනවා. මේ පින තුන අහලත් ඇති. අදි සීල කියලා කියන්නේ මාර්ගඵල අවබෝධයට උපකාර වන උතුම් ඒ සීලය. අදි චිත්ත කියලා කියන්නේ සමාධිය. අදි ප්‍රඥා කියලා කියන්නේ විපස්සනා, ඒ භාවනා, ප්‍රඥාව. ඉතින් බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා ශ්‍රමණයෙකුට අයිති ශ්‍රමණ කෘත්‍ය තුනක් තිබෙනවා. මොනවද? අදි සීල යෙහි හික්මීම. ඒ පිළිබඳව දැඩි ඕනෑකමක්. තිබ්බෝ ඡන්தோ කියන වචනේ තියෙනවා. කෙනෙකුට වැරදි හැඟීම් ඇති වෙන වචනයක් එතන අපිට යොදන්න වෙලා තියෙනවා. තිබ්බෝ ඡන්தோ කියලා කියන්නේ තීව්‍ර ඡන්දයක්, තියුණු ඡන්දයක්. ඒකට තියුණු ඡන්දයක් ඇති කරගන්න ඕන. ඒ කියන්නේ දැඩි ඕනෑකමක් ඇති කරගන්න ඕන. නියම ශ්‍රමණයෙක් නම් අර අදි සීල ශික්ෂාව පිළිබඳව. ඒ වගේම තියුණු ඡන්දයක් ඇති කර ගන්නට ඕන අදි චිත්ත ශික්ෂාව සමාධිය පිළිබඳව. තියුණු ඡන්දයක් ඇති කර ගන්නට ඕන අදි පඤ්ඤාව පිළිබඳව. එතකොට ඒ ඒක තමයි සංඝයා වහන්සේලාට අයිති. එහෙම දක්වල බුදුරජාණන් වහන්සේ පුදුමාන්දමේ සියුම් උපහාසයක් නැගෙන උපමාවක් ඊළඟට ඉදිරිපත් කරනවා. මහණෙනි ඔය ඇතැම් විට කොටලුවෙක් ගවරලක් පිටිපස්සෙන් පිටිපස්සෙන් යනවා. මමත් ඔය ගවලන්ගේ කෙනෙක් කියන එක. එතන මහ බුදුම දෙයක් වෙනවා. එතන ඒ දක්වන්නේ pāli වචනය තියෙනවා. අහම්පි අහම්පි අම්හා අහම්පි අම්හා ඇත්ත වශයෙන් කොටලුවාගේ සද්දේ හැටියට වගේ එතන බුදුහාමුදුරු දාලා තියෙනවා. නමුත් නිර්ර්ථක වචන දෙකක් නෙවෙයි. අහං කියන්නේ මම. අම්හා කියන්නේ ඒක බහුවචන ක්‍රියාපදයක්. අහම්පි අම්හා අහම්පි අම්හා කියලා කිය මේ කොටලුවා අර ගවරැලි පිටිපස්සේ යනවා. ඒකේ අදහස මමත් ඔයගොල්ලන්ගේම කෙනෙක් මමත් ඔයගොල්ලන්ගේම කෙනෙක්. එහෙම කිව්වට මොකද මහණෙනි ඒ කොටලුවට ගවයින්ගේ වර්ණයක් නැහැ. ඒ ගවයින්ගේ පාටක් නෙමෙයි කොටලුවගේ. ගවයින්ගේ ස්වරයක් නැහැ. ගවයින්ගේ කටහඬක් නැහැ. ඊළඟට ගවයින් පා තියෙන හැටියටත් නෙවෙයි කොටලුව. ගවයින්ගේ පද කියලා කියන්නේ ගවයින්ගේ පා තබන ආකාරයටත් නෙවෙයි කොටලුව පා තබන්නේ. නමුත් කොටලුව ගවයින් පිටිපස්සේ යනවා අහම්පියම්මා අහම්පියම්මා කියලා. ඔහොම කියලා බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරන එසේම මහණෙනි මේ ශාසනය ඇතැම් භික්ෂුවක් භික්ෂු සංඝයාට පිටිපස්සෙන් යනවා අහම්පි භික්ඛු අහම්පි භික්ඛු මමත් භික්ෂුවක් මමත් භික්ෂුවක් කියමින් නමුත් ඒ භික්ෂුව තුල අර කියාපු අදි සීල ශික්ෂා පිළිබඳ තීව්‍ර ඡන්දයක් නැහැ. අදි චිත්ත ශික්ෂා පිළිබඳව තීව්‍ර ඡන්දයක් නැහැ. අදි පඤ්ඤා ශික්ෂා පිළිබඳ තීව්‍ර ඡන්දයක් නැහැ. කියලා ඔන්න ඔහෙම ඉදිරියටයි සූත්‍රයේ ඉදිරිපත් කරන්නේ බුදුරජාණන් වහන්සේ. ඒක නිසා මහණෙනි මේ විදිහට හික්මිය යුතුයි අප විසින් දැඩි ඡන්දයක් දැඩි ඕනෑකමක් දැඩි කැමැත්තක් බලවත් කැමැත්තක් ඇති කරගත යුතුයි අදි සීල ශික්ෂා සමාදානය පිළිබඳව අදි චිත්ත ශික්ෂා සමාදානය පිළිබඳව අදි පඤ්ඤා සමාදානය පිළිබඳව ඔන්න විදි සූත්‍රිකුත් තියෙනවා ඒකත් අර ශ්‍රමණ කෘත්‍ය තේරුම් ගැනීමට උපකාර වෙනවා ශ්‍රමණේ කෙනෙකුගේ කාර්යභාරය මේ කාලේ හැටියට කියනවා ශ්‍රමණේකට කාර්යභාරය මොකද්ද කියන්නේ කොන්න මෙතන බුදුරජාණන් වහන්සේගේ වචනේ ඊළඟට තවත් වටිනා සූත්‍රයක් තිබෙනවා. ඒ සූත්‍රයේ නම පවා ශ්‍රමණය කියන වචනෙන් කියවෙන්නේ. ඒක අනියම්ම ඒක යෙදෙන්නේ සමන මණ්ඩිකා සූත්‍රය කියලා සූත්‍රයක. එතනත් හොඳ සිද්ධියක් සඳහන් වෙනවා. බුදුරජාන් වහන්සේ ශ්‍රමණයෙකු පිළිබඳව ශ්‍රමණයෙකුගේ පරමාර්ථය කුමක් විය යුතුද? ප්‍රතිපදාව කුමක් විය යුතුද ගැන ඊටාම දීර්ඝ විස්තරයක්. බොහොම ගැඹුරු සූත්‍රයක් ඒක ඇත්ත වශයෙන් අපි ඒක අවස්ථානුකූලව කෙටියෙන් අපි දක්වන්න උත්සාහ කරනවා. ඒක ආරම්භ වෙන්නේ මේ විදිහටයි. ඒ සවැත් නුවර මල්ලිකාරාමය කියලා එකක් තිබුණා මල්ලිකා දේවිය නානාවිද තීර්ථකයින්ට එකතු වෙලා සාකච්ඡා කරන්න හදලා දීපු ශාලාවක් මල්ලිකාරාමය. ඉතින් මේ මේ බුදුරජාන් වහන්සේ සාරත් නුවර වැඩ වාසය කරන අවස්ථාවක සමන මණ්ඩිකා පුත්‍ර උග්ගාහමාන කියන පරිබ්‍රාජකයා විශාල පරිබ්‍රාජක පිරිසක් එක්ක මෙන්න මේ මල්ලිකාරාමේ වාසය කළා. ඉතින් බොහෝ අවස්ථාවල අපේ පොත්වල සඳහන් වෙන්නේ පරිබ්‍රාජකී පිරිස් වල අසංවරකම පෙන්වන්න වගේ ඒ අය නානාවිද තිරස්චීන කතාවලේ දෙමින් කෑකෝ ගසමින් සිටියයි බුදුරජාන් වහන්සේ පමණක් නෙවෙයි සංඝයා වහන්සේලා හෝ බෞද්ධ උපාසක කෙනෙක් හෝ එනකොට අර පිරිස් නිහඬ වෙන්න නිහඬ වෙන්න කියලා සංවර කරනවායි කියලා එහෙම සඳහන් වෙනවා. දැන් මෙතනත් ඔන්න එතකොට මෙහෙම අවස්ථාවක ඒ සවැත් නුවර හිටිය බොහොම සද්ධාවන්ත වඩු මහත්මිය පංචකංග කියලා. පංචකංග සමාජයට උපකරණ පහක් නිරන්තරයෙන් භාවිතා කරන නිසා වෙන්නේ නැති. මේ පංචකාංග කියන සද්ධාවත් වඩු මහත්මයා එක් දවසක් දවල් කාලේ කල්පනා කරා මම භාග්‍යතුන් වහන්සේ දකින්න යන්න ඕන කියලා පිටත් වුණා. පිටත් වුණාට මොකද පස්සේ මතක් වුණා මේ මධ්‍යහන වෙලාවේ භාග්‍යතුන් වහන්සේ සංඝයා වහන්සේලාත් විවේකයෙන් භාවනාවේ වැඩ සිටිනවා ඇති. ඒක නිසා මම මේ ටිකක් පරක්කු වෙලා යන්න ඕන. මේ ටිකට මම අර මල්ලිකාරාමයේ ඔය කියන තීර්ථකෙන් හමු වෙලා ටිකක් සාකච්ඡා කරලා යන්න ඕන කියලා එතෙන්ට පැමිණියා. එතෙන්ට ගියාම ඈතදීම දැකලා අර පිරිස නිහඬ කරලා උග්ගා මාන පරිබ්‍රාජකයා මේ අපේ මේ පංචකංග බාසුන් නැහැ වඩු බාසුන් නැහැ මේ කාලෙන් කියනවනේ එහෙම නැත්නම් වඩු මහත්මයා ඉඳගත්තට පස්සේ ඔන්න තමන්ගේ මතයක් ප්‍රකාශ කරනවා මේ ප්‍රතිචාරය බලාපොරොත්තු වගේ මම කියනවා යම් කෙනෙක් කයින් පාප කර්මයක් කරන්නේ නැත්නම් වචනෙන් පාපී වචනයක් ප්‍රකාශ කරන්නේ නැත්නම් පාපී සිතුවිල්ලක් සිතන්නේ නැත්නම් පාපී ආජීවයක් ජීවිකාවක් පවත්වන්නේ නැත්නම් ඒ තැනැත්තාට මම කියනවායි උතුම්ම ශ්‍රමණ භාවයෙන් සම්පන්න කුසල සම්පන්න පරම කුසල උතුම් වූ කුසලයකින් සම්පන්න වූ උතුම් වූ තත්වයටපත් වූ වාදයකින් නොපැරදිවිය හැකි අයෝධ්‍ය කියලා කියනවා අයෝධ්‍ය යුද්ධ කරලා ඒ කියන්නේ වාද යුද්ධකින් නොපැරදිවිය හැකි උතුම් ශ්‍රමණයෙක් කියලා මම කියනවා කියලා ඔන්න ප්‍රකාශයක් කළා ප්‍රකාශයක් කරාම මේ පංචකංග වඩු මහත්මයා කල්පනාවේ වැටුණා මේ කියන එක හරිද කියලා. නමුත් උත්තරයක් දුන්නේ නැහැ. මේක පිළිගන්නෙත් නැතුව මේක ප්‍රතික්ෂේප කරන්නෙත් නැතුව පංචගංග වඩු මහත්මයා නැගිටලා ඔන්න භාග්‍යතුන් වහන්සේ ළඟට ගිහිල්ලා මේ සිද්ධිය ප්‍රකාශ කළා. මේ පරිබ්‍රාජක කියාපු එක. ඔන්න එතකොට බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා තපති ඒ කියන්නේ අර බාසු මේ වඩු මහත්මයා අමතන හැටි මේ පංචකාංගට ප්‍රකාශ කරනවා ඔය උග්ගාමන පරිබ්‍රාජකයා කියන කාරණේ ඇත්තනම් උඩු බැලිව නිදන ලාබාල ලදරුවත් ලෝකයේ උතුම්ම තත්වයට පමුණු ශ්‍රමණයෙක්. මොකද උඩ බැලිව නිදන ලාබාල ලදරුවට කය කියන හැඟීමක්වත් නැත. ඉතින් කොහොමද කයින් පාප කර්ම කරන්නේ? දැඟලීම හැරෙන්නේ. පොඩි දරුවෙක් දඟලනවා හැරෙන්න වෙන කය ගැන වෙන දෙයක් නැහැ. දැඟලීම හැරෙන්නේ. ඒ වගේම උඩු බැලිව නිදන ලදරුවෙක් වචනය කියන්නේ මොකද්ද කියලාවත් දන්නේ නැහැ. තාම බහ තෝරන්නවත් දන්නේ නැහැ. ඉතින් කොහොමද නරක වචන කතා කරන්නේ? ඇඬීම ඇරෙන්න. අඬන එක තමයි දරුවාගේ භාෂාව. ඊළඟට කියනවා බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා උඩුබැලිව නිදන ලදරුවට සංකල්ප කියලා කියන්න තරම් හිතවිල්ලක් කියලා දෙයක්වත් නැහැ. හිනහීම සිනාසීම ඇරෙන්න. දැන් පොඩි දරුවෝ දන්නේ හේතුවක් නැතුවත් hina වෙනෝනේ. යන්න ඒ වගේ hinaවීම hinaවීම තුලින් යම් කිසි ඉතින් ඇතුලේ තියෙන සංකල්පයක් අපි දැනගන්න ඕයි ඇරෙන්න වෙන සංකල්ප වශයෙන් හිතන්න දේව හිතීමේ ශක්තියක් ඒ ලදරුවට නැහැ ඊළඟට හතරවෙනුව බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා උඩුබැලිව නිදන ලාබාල ලදරුවට ආජීවයක් කියන වෙන අමුතු ජීවිකාවක් නැහැ මව් කිරිබීම ඇරෙන්න මව් කිරිබීම තමයි රස්සා එහෙමනම් ඔය උද්ගාමන පරිබ්‍රාජක කියන හැටියට ඒ උඩුබැලි වල ඉඳන ලදඩුවත් අර කියාපු වාද යුද්ධකින් පෙරදී වෙන හැකි මහා ශ්‍රමණේ. ඔන්න ඊළඟට බුදුරජාණන් ප්‍රකාශ කරනවා ඒ වෙනුවට නියම ශ්‍රමණයෙක් වෙන හැටි. මේ ප්‍රතිපදාව බොහොම සවිස්තරව දක්වනවා. මෙතෙන්දී ඒක ඔක්කොම කියන්න ගියොත් අපිට මේ පින්වතුන්ට ඒවා අල්ලගන්න අමාරු වෙන්නත් පුළුවන්. නමුත් ප්‍රධාන අදහස විතරක් ඉදිරිපත් කරනවා. ප්‍රධාන වශයෙන් බුදුරජාණන් වහන්සේ කියන්නේ මම කියනවා අංග 10කින් සමන්විත කෙනෙක් තමයි මම නියම ශ්‍රමණයා කියලා කියන්නේ. අර පරම තත්වයට පමණ ශ්‍රමණයා කියන්නේ මොනවද? අංග 10යි. ඒ අංග 10 හැටියට දක්වන්නේ ඔය ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අංගාට මේ පිනතුන් කවුරුත් දන්නවා. සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි ඔය අටට එකතු වෙනවා රහතන් වහන්සේ පිළිබඳව කතා කරනකොට තවත් දෙකක්. දසෙහි අංගෙහි සමන්නාගතෝ අරහෝති කියලා අංග 10ක් වෙනවා රහතන් වහන්සේ වෙනකොට. අනිත් එක සම්මා ඥාන සම්මා විමුක්ති. මේ මාර්ගය කෙලවර කරාට පස්සේ අන්න සම්මා ඥාන සම්මා විමුක්ති කියන දෙකෙන් තමයි සම්පූර්ණ වෙන්නේ ආරෂ්ඨාංගික මාර්ගය. අපි මේ අට ගැන නිතර කතා කළාට රහතන් වහන්සේට අර දෙකක් සඳහන් වෙනවා. අර සම්මා ඥාන සම්මා විමුක්ති. අන්න ඔය අංග 8න් රහත් ඒ කියන්නේ රහතන් වහන්සේ. උන්වහන්සේ මම නියම ශ්‍රමණය හැටියට ප්‍රකාශ කරන්න කියලා බුදුරජාන් වහන්සේ එතන පෙන්눔 කළ දෙනවා. ඉතින් අපි ඒ ආශ්‍රයෙන් ඊළඟට එතන ඒකම අපිට එතන තවත් වැදගත් කාරණයක් හෙළි වෙනවා. ඒ දීර්ඝ විග්‍රහය තුල කැපිලා පෙනෙන කාරණයක් තමයි. ඒ ටිකයි අපිට ඇත්ත වශයෙන් මේ ප්‍රායෝගික වශයෙන් වැදගත් වෙන්නේ. පියවර රාශියක් එතෙන්ට දක්වනවා රහතන් වහන්සේ ඒ தത്വයට පැමිණෙන තාක් ගමන් කරන මාර්ගය. ඒ හැම තැනකම දැක්වෙන ප්‍රධාන කාරණය තමයි මේ පින්තුන් අහලා තියෙනවා සතරාකාර සම්‍යක් ප්‍රධානය. මේ ප්‍රතිපදාවේ වැදගත්ම තැනක් ලැබෙන එකක් තමයි අපි නොයිකුත් ওই වචන යොදන්නේ වීරය, ව්‍යායාමය, උත්සාහය, ප්‍රධාන ආදී නොයිකුත් වචන වලින් කියන මේ මිනිස්යා තුළ තියෙන යම්කිසි ශක්තියක්, විශේෂ ශක්තියක් අර කුඩා දරුවට නැති ශක්තියක් තිබෙනවා. ඒකට බුදුරජාණන් වහන්සේ ඒකයි මතු කරලා දෙන්නේ. අර ඒක එක් පියවරක සංඝයා වහන්සේ රහත් තත්වයටපත් වෙන තා දක්වනවා සංඝයා ඒ ශ්‍රමණයෙක් විසින් කළ යුත්තේ දැන් මේ පින්නතුන් අහලා තියෙනවා සතර සම්මාප්පාදාන සම්මා වායාම ඒවා හඳුන්වන්නේ කෙටියෙන් අපි කිව්වොත් පාලි පහටය නිතර අහලත් ඇති අනුප්පන්නානම් පාපකානම් අකුසලානම් ධම්මානම් අනුපාදාය චන්දං ජනේති වායමති බිරියං ආරභති චිත්තං පග්ගණ්ණාති පදා උප්පන්නානම් පාපකානම් අකුසලානම් ධම්මානම් අනුප්පා එතකොට අරක අනුපාදාය උප්පන්නානම් පාපකානම් අකුසල ධම්මානම් පහානාය චන්දං ජනේති වායමති බිරියං ආරභති චිත්තං පග්ගණ්ණාති පදාති අනුප්පන්නානං කුසලානං ධම්මානං උප්පාදාය චන්දං ජනේති වායමති විරියං ආරභති චිත්තං පග්ගණාති බදාති උප්පන්නානං කුසලානං ධම්මානං තීතිය ආසම්මෝසාය ඒ විදිහට භීයෝ භාවාය චන්දං ජනේති වායමති විරියං ආරභති චිත්තං පග්ගණාති පදහති ඉතින් ඕකේ සාමාන්‍ය අදහස මේ වීරිය සතර ආකාරයි හැම මොහොතක් තුලම අපට ඉදිරිපත් වෙනවා ඇතුළතිනුත් පිටතිනුත් අකුසලයට නඹුරු වූ යම් සිතිවිලි ආදී යම් යම් ඒ ධර්මතාවල් ඉදිරිපත් වෙනවා. ඒවා මැඩපවත්වන්නත් යම් වීරියක් යෙදිය යුතුයි. ඒ වගේම අපි ඉදිරියට යන්න නම් එතනින් නවතින්නේ නැතුව භාවනා වශයෙන් දැන් කොටින් මේ පින්න කෙටින් කියතොත් මේ පින්න තුන අහලා තියෙනවා. ඔය හතර දක්වනවා සංවර, පහාන, භාවනා, අනුරක්ෂණ නමි. දැන් අපි කියාපු පාඩ හතරේ සාරය නිරන්තරයෙන් දක්වන්නේ ව්‍යායාමයේ උත්සාහය වීරිය ගැන කියනකොට ඒක හතර ආකාරයි. පළමුවෙනි වීරිය යොදන්නේ සංවර කිරී ගැනීම සඳහා. ඒ සංවරය කියන්නේ මොකද්ද? නූපන්නා වූ අකුසල් නූපද වීම සඳහා යම් ප්‍රයත්නයක් යෙදිය යුතුයි. දෙවෙනි එක ප්‍රහාණ කියලා කියන්නේ තමා ළඟ තිබෙන දැනට තිබෙන අකුසල්. ඒවා ප්‍රහාණය නැති කර ගැනීම සඳහා ඒ වගේම උත්සාහයක් යෙදිය යුතුයි. ඊළඟට අපි යමක් ඉදිරියට කරන්න බලාපොරොත්තු වෙන නිසා නූපන්නා වූ කුසල් ධර්ම ලං කර ගැනීම. ඒවා උපදවා ගැනීම සඳහාත් අර වගේම වීරයක් දැරිය යුතුයි. ඊළඟට හතර වෙනුව ඒ මෙතෙක්ේ ලබාගත්තු යම් හොඳ දේවල් තිබෙනවා නම් ඒවා රැක ගැනීම ආරක්ෂා කර ගැනීම සඳහාත් ඒ විදිහටම උත්සාහයක් දැරිය යුතුයි. අපි ඇතැම් අවස්ථාවල මේකට මේ පින්නතුන්ට තේරුම් ගන්න පුළුවන් මේ යුගයේ උපමාවක් දක්වලා තියෙනවා දැන් මගතොටේ යනකොට දකින්න පුළුවන් ওই පාලමක් එහෙම හදන අවස්ථාවක් තැනවල ඉස්සෙල්ලා කරන්නේ අනවශ්‍ය වතුර ඒවා මොන මොන ක්‍රම හරි පොම්බ යදලා ඒවා පිට කරනවා. ඊළඟට ගලාගෙන එන වතුර ගංගාවක් නම් නිරන්තරයෙන් ගලාගෙන වතුර ඉස්සෙල්ලා ඒක යම්කිසි බැම්මකින් වළක්වනවා. තියෙන ඒවා තියෙන වතුර ඉවත් කරනවා. නැවත වතුර ගලාගෙන එන හැටියට බැම්මක් බඳිනවා. ඒ අතරතුර බඩු බාහිර ආදිය ගෙනල්ලා පාලම හදන්න, බෝකුව හදන්න ඒ කටයුතු ආරම්භ කරනවා. ඒ කටයුතු ආරම්භ කරලා මූලික වශයෙන් දල වශයෙන් කරපු සැලැස්ම ඊළඟට තහවුරු කරගන්නවා හතර වෙනුව. හොඳට ওই කොන්ක්‍රීට් දාලා. අන්න ඒ විදිහේ දෙයක් මෙතන පෙන්눔 කරන්නේ. එතකොට මේ වීරිය පිළිබඳව හතර ආකාර පැත්තක් හතර විදිහේ සතර ආකාර වීරියක් මේ ධර්මයේ සඳහන් වෙනවා නිරන්තරයෙන් සම්මා වායාම නම් සම්මාප්පාදාන ආදී වශයෙන් දක්වන්නේ. ඉතින් මේ වගේම අපි මතු කරගන්න හොඳ වටිනා පද කීපයක් මෙතන කියවුණා. ඡන්දං ජනේති වායමති විරියං ආරභති චිත්තම් පග්ගණ්හාති පදහති දැන් ඡන්දයක් ගැන අපි කලිනුත් සඳහන් කළා මේ කියන ඡන්දය අපි කල්පනා කරන්න ඕනේ ශාසනිකර්තය ගත්තාම අන්න අර අපට පළමුවෙන්ම යමක් පිළිබඳව එන හිතවිල්ල තමයි ඕනෑකම කැමැත්ත කැමැත්ත යම් කිසි දෙයක් කරන්න අපිට ඉස්සෙල්ලාම ඕන කරන්නේ මේක කරන්න ඕනේ කියන ඕනෑ ඒ හිතට එනවා කැමැත්තක් ඕනෑකමක්. නමුත් එපමණකින් මේක සිද්ධ වෙන්නේ නැති නිසා ඊළඟට ඔන්න බුදුරජාණන් හසි දක්වනවා ඉස්සෙල්ලම ඇත්ත වශයෙන් කැමැත්තක් ඇති කර ගැනීමත් ඇතම් කෙනෙකුට අපහසුයි. විශේෂයෙන්ම කුසල ධර්ම ධර්ම පිළිබඳව. කුසල ධර්ම පිළිබඳව ඡන්දයක් ඇති කර ගැනීම බොහොම අපහසුයි. අකුසල ධර්ම ගැන නම් ඉබේටම ඡන්දේ ලැබෙනවා. ඉතින් මේ අන්න එහෙම ඡන්දය ඇති කරගත්තට පස්සේ ඔන්න එතන ඉඳලා යන ගමන ඊළඟට කියන්නේ ඡන්දං ජනේති ඡන්දයක් උපදවා ගන්නවා. ඊළඟට වායමති. වෑයමක් දරනවා. මේ වෑයම වෑයම කියන එක මේ ඔක්කොම ඇත්ත වශයෙන් අර උත්සාහය වීරිය කියන වචනේ අර්ථ තමයි. නමුත් අපිට පේනවා මේවයි යම් යම් බුදුරජාන් වහන්සේගේ හැම වචනයකම ගැඹුරු අර්ථයක් තිබෙනවා. මෙතන ක්‍රමානුකූලව අර වෑයම වැඩි නැහැටි මේ පෙන්눔 කරන්නේ. ඕනෑකම තිබුණා දැන් වෑයමක් අර ඕනෑකම ඇති කරගත්තා ඊළඟට යම් වෑයමක් දරනවා කියන එක හිතා ගන්න තියෙන්නේ. ඒ සඳහා තම අවස්ථාවල ගලක් පෙරලන උපමාව එහෙම දක්වනවා. අපේ වැඩ කටයුතු වලට බාධා වෙන ලොකු ගලක් එහෙම තියෙනවා නම් ඒක අහක් කරන්න ඕන කියන හිතවිල්ල ඉස්සෙල්ලා ඇති වෙනවා. ඊළඟට මේක මේක ඉවත් කරන්න මට පුළුවන්ද කියලා දැනගන්නත් යම්කිසි ව්‍යායාමයක් ඉස්සෙල්ලා කරන්න ඕන. මොකක් හරි යටට දාලා මේක උසවන්න බලනවා. එතකොට ඒ ඔය කරන මූලික ප්‍රයත්නය තුළ තමන්ගේ අත්පාවලටත් යම් ශක්තියක් ලැබෙන වෑයමක්. මේ වෑයම කියන එක තුළ ඒ වැඩේට ආරම්භය වගේම තමන් ඒකට සූදානමක් මූලික සූදානමක් එකකින් කිය වෙනවා මේ පිනතුන් දන්න වැඩ කටයුතු කරන අය වෑයමක් දරනවා ඊළඟට වෑයම දරලා ඉවර කරන්න පුළුවන් බව යම්කිසි යැකීමක් ඇති වුනහම තමයි වීරියන් ආරම්භති. වීරියක් ආරම්භ කරනවා. වීරිය කියන එක ප්‍රබල වචනයක්. වීරිය. එතකොට එතෙන්දී අන්න ඒ තමන්ගේ එකනේ බුදුරජාණන් වහන්සේ කියන්නේ පුරිස තාමං පුරිස වීරියන් පුරිස පරක්කමං ආදී ওই වචන දන්නේ. ඒ වීරිය ශක්තිය මතු කරගෙන ඔන්න මේ වැඩේට ඊළඟට කර දෙනවා. එහෙම කරගෙන යනකොට වීරියක් යොදනකොට හැම වැකයටම බාධා නම් බලාපොරොත්තු විය යුතුමයි. ඒ බාධා ඉදිරියේ ඇතම් කෙනෙක් හිත දුර්වල කරගෙන එක අතහරිනවා. නමුත් ඥානවන්ත පුද්ගලයා එදේ අවස්ථාවේදී සිත දැඩිව පිහිටුවා ගන්නවා අදිෂ්ඨාන ශක්තිය එතෙන් ඉදිරිපත් කර ගන්නවා විරියං ආරභති විරිය ආරඹුවාට පස්සේ එන බාධක හමුවේ චිත්තම් පග්ගන්හාති සිත දැඩිව පිහිටුවා ගන්නවා මේක කරලා මේසක් අතහරින්නේ නැහැ කියන චිත්තම් පග්ගන්හාති දැඩිව පිහිටුවා ගන්නවා ඊට පස්සේ තමයි එහෙම පිහිටුවා ගත්තට පස්සේ ප්‍රධාන ප්‍රධාන කියන වචනේ මේ ශාසනය ඉතාමත්ම වටිනා වචනයක් පොදුවේ අපි කිව්වට ඒක වීරයටම වෙන වචනයක් කියලා මේ හැම වචනයකම තියෙන මහ පුදුම අර්ථ ශක්තියක්. ඒකනේ බුදුරජාන් වහන්සේගේ අවසාන ප්‍රයත්නය යොදන්නේ. ඒකට සඳහන් ව්‍යායාම කියලා කියන්නේ අපි ඒක වීරය කියලා කියන්නේත් නෑ. මහා පධාන, මහා පධාන. මොකද පධාන කියන්නේ අපි ওই සිංහලට කියන ප්‍රධාන කියන අර්ථය නෙවෙයි. මේ pāli භාෂාවේ සමහර වචනවල යම්කිසි වෙන අර්ථයක් තියෙනවා. පධාන කියලා කියන්නේ පදහති කියලා කියන්නේ අන්න අර දැඩිවම දැඩිවම යමක යෙදීම. ජීවිත පරිත්‍යාගයෙන් කරන දැන් ඒක බුදුරජාණන් වහන්සේ පිළිබඳව මේ පින්නතුන් අහලා ඇති. ඒ අවසාන ප්‍රයත්නය ගැන සඳහන් කරන අවස්ථාවේ සම්මප්පදානය ගැන සඳහන් කරන අවස්ථාවේ බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා මම චතුරංග සමන්නාගත වීරයක් එකේ යෙදුවා කියලා. අපි මේ චතුරංග සමන්නාගත වීරය කියලා ව්‍යවහාර කරන්නේ. එතන කියන අංග හතර මේ විදිහටයි. බුදුරජාණන් වහන්සේගේ අදිෂ්ඨාන ශක්තිය තුල තිබෙන ඒ අදිෂ්ඨාන කරන අවස්ථාවේ දූ වචන ආශ්‍රේණුයි අපි මේ චතුරංග සමන්නාගත වීරය කියලා කියන්නේ. ඒ බෝධි මූලයේදා බුදුරජාණන් වහන්සේ සම්බෝධිය සඳහා වීරගෙන අවසාන අවස්ථාවේ මේ විදිහට හිතුවයි කියලා කියනවා. කාමං තචෝච නහාරුච අට්ඨිචවසිසතු ශරීරේ උපසුසතු මංස ලෝහිතං යන්තම් පුරිස ථාමෙන පුරිස වීරියේන පුරිස පරක්කමේන පත්තබ්බං නැතං අපාපුනිත්වා වීරියස සන්තානං භවිස්සති. ඉතින් එතන කියවෙන්නේ එතන ඒකාන්තයෙන් මේ ශරීර මගේ ශරීරෙහි හමත් නහරත් ඇටත් පමණක් ඉතිරි වේවා. මාස්ලේ වියලී ඒවා. යමක් ඒ පුරිස තාමයෙන් පුරිස පරාක්‍රමයෙන් පුරිස වීරියෙන් පුරිස පරාක්‍රමයෙන් පැමිණිය යුතුද? එතැනට නොපෙමින මේ වීරයාගේ භාත බීමක් නම් නොවන්නේ කියලා. අන්න මේ විදිහට එතකොට එතන අපිට හිතන්න තියෙන්නේ අර හතර ආකාරය කියලා ගත්තේ මොකද? තම නහර ඇට කියන එක ඒ ගැන අංග තුනක් තියෙනවා. මස්ලේ හතරවෙනි එක. එතකොට අර තුන ඉතුරු වෙනවා මස්ලේ බියලි යනවා. ඕක ආශ්‍රයෙන් චතුරංග සමන්නාගත කියන ව්‍යවහාරයක් ඇවිල්ලා තියෙනවා. ඉතින් ඔන්න ඒ ඒ විදිහේ ඒ වීරයයි ප්‍රධාන වීරය කියලා කියන්නේ. ඉතින් තම තමන්ටත් ඉදින්දා ජීවිතේ ඔය කියපු තමන්ගේ වැඩ කටයුතු ව්‍යාපා ඔය බොහෝ විශේෂයෙන්ම ඔය බර වැඩ කරන පින්නතුන්ට ওই විදිය අවස්ථාවල් ආවම තේරුම් ගන්න පුළුවන් අර හිත දුර්වල වෙන අවස්ථාවේ ඒක කළ යුතු දෙයක් නම් නැත්ත වශයෙන් චිත්තම් පක් ගන්නාති කියලා ඒ වෙලාවට තමයි අර තොල හැපෙන්නේ තොල හපාගෙන මේක කළා මිසක් කිනාට ජීවිත පරිත්‍යාගේ මරුණත් කමක් නැහැ කියලා එහා පැත්තට අන්තිමට අර ගල පෙරලන්න වගේ මෙහාට පෙරල මේ පැත්තට පෙරලුනොත් අවදානම් වැඩේ. හැමෝටම බෑගට අත ගන්න. අන්න ඒ වෙලාවට තමයි අනිත් අය ඔක්කොම ඉවත් වෙන්නේ. නෑ මං කරන්න පුළුවන් කරන කියලා එක්කෙනා අර කියාපු වීරයවන්තය එතෙන්දි අනිත් අය අපෝයි මේක මේ පැත්තට පෙරලුනොත් අපි විනාසයි කියලා අනිත් අය දුවන අතරේ අර තැනැත්තා අර වීරය ඉදිරිපත් කරගෙන සිත දැඩිව පිටවාගෙන මලත් කමක් නෑ කියලා එහා පැත්තට තල්ලු කරනවා. ඒක තමයි ප්‍රධාන කියන්නේ. පදහත්. එතකොට ඔන්න ඔය ඒ ඔන්න ඔය හතර අර කියාපු කාරණා අර කියාපු පියවරවල් හතර පිළිබඳව සඳහන් වෙනවා. එන් අපට පේනවා නූපන්නා වූ අකුසල් නූපද වීම සඳහා අර විදියටම කැමැත්තක්, වෑයමක්, වීරයක්, සිත දැඩි කර ගැනීමක් ප්‍රධාන වීරියක් උත්කෘෂ්ට ප්‍රයත්නයක් අවශ්‍ය වෙන බව. ඒ වගේම තමයි තමා ළඟ තිබෙන කුසල් නරක දේවල් ඒවා ප්‍රහාණය කිරීම සඳහා අරවා නූපද වීම සඳහා ඒවා වළක්වා ගැනීම සඳහා තිබෙන දේවල් ඉවත් කර නරක දේවල් ඉවත් කර ගැනීම සඳහා ඊළඟට හොඳ දේවල් ළඟට එකතු කර ගැනීම තමා ළඟට ලං කර ගැනීම සඳහා අර වගේම වීරියක් දැරිය යුතුයි ඊළඟට අවසාන වශයෙන් ඒවා තහවුරු කර ගැනීම ඒවා තහවුරු කර ගැනීම සඳහා මොකද බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා පිටින් පාහම් භික්කවේ නවන්නේමි පගේව පරිහානි මේ කුසල ධර්ම පිළිබඳව එක තැනක ඉඳීමවත් මම වර්ණනා කරන්නේ නැහැ. ආයි මේක පරිහානිය ගැන කිය යුතු දෙයක් නැහැ. ඒ කියන්නේ මේ වීරිය පටන් ගත්තට පස්සේ මේක කෙලවරක් දකින්නකම් මේ අතරතුර වීරිය නොකඩාගෙන යුතු බව බුදුරජාන් වහන්සේ ප්‍රකාශ කරන්නේ. ඒක සමහර විට දක්වනවා ක්ෂූන් වහන්සේ කෙනෙකුගේ අඩුපාඩුවක් හැටියට දක්වනවා. ඒ තමා ලබාගත්තු දේ ගැන සතුටු වීම ප්‍රමාණය සතුට කියන එක හොඳ තමයි. නමුත් ලබාගත්තු තත්වයෙන් සතුටට පැමිණීම මම වර්ණනා කරන්නේ නැහැ. ඉදිරියට නොලවාගත්තු දේවල් පිළිබඳව වඩ වඩාත් වීර දැරීමයි මම වර්ණනා කරන්නේ. ඉතින් මෙයින් පෙන්눔 කරනවා මේ ශාසනයේ ශ්‍රමණයෙකුට තිබෙන කෘත්‍ය කොයිතරම් බැලෑරුම් කෘත්‍යයක්ද කියලා. අර පොඩි දරුවෙක් උඩු බැලිව නිදන පොඩි දරුවෙකුගේ ඒ පාප කර්මයන් නොකර සිටීම, නරක වචන කතා නොකර සිටීම, ඊළඟට නරක හිතවිලි නොසිටීම, නරක ජීවිකාවක් නොකිරීම කියන දේවල් පමණකින් අර උග්ගාමන පරිබ්‍රාජකගේ ආශ්‍රමණයෙක් මැන්නා. මේ කාලයේ පවා මේ පින්නතුන් බොහෝ විට ඇදී යන යම් යම් දර්ශන තිබෙනවා. ඔන්න ඔය වගේ අතපය හකුලාගෙන ඉඳීමෙන් පමණක් අපිට මේ ඔක්කොම කරගන්න පුළුවන් කියලා දැන් සාමාන්‍යයෙන් තරුණයින්ගේ සාමාන්‍ය සිරිතක් තිබෙනවා. අපි ළඟටත් ඇවිල්ලා යම් කිසි දේවල් සාකච්ඡා කරන්න ගලුණා. අනේ අපි නම් වරදක් කරන්නේ නැහැ. වරදක් කරන්නේ නැහැ. ඒ දර්ශනයම තමයි බොහෝ විට තියෙන්නේ. ඒක තවත් දුරට ගෙනහිල්ලා අර ලදරුවාගේ తত্ত্বය ලදරුවාගේ తত্ত্বය මාර්ගඵල తত্ত্বය කියලා සමහර කෙනෙක් කල්පනා කරනවා. මොකද අර ලදරුවා අහිංසකයිනේ. අහිංසක වුණාට බුදුරජාණන් වහන්සේම වෙන තැන්වල දක්වලා තිබෙනවා. දැන් මෙතනම වුණා. අර දරුවාගේ අර පොඩි අර දැඟලීම අර ඇඬීම අර හිනාසීම අර මව්කිරි වලට තියෙන දැඩි ඇල්ම දැඩි ලෝභය ඒ ඔක්කොම කෙලෙස් නිසායි වෙන්නේ. ඒ මට්ටමින් සංසාරයෙන් ආපු අනුසය කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වුම් කරනවා මේ මේ ශාසනික කෘත්‍යයේ බැරෑරුම් එකක් වෙන්නේ මේක යට තිබෙන දීර්ඝ කාලයක් සංසාරයේ අපේ චිත්තසංතානයේ තිබෙන අනුසය ධර්ම ආශ්‍රවාදී වචනෙන් දක්වන අන්න ඒවායේ බැර අරුම්කම නිසා මේක ලේසි වැඩක් නෙවෙයි. ඒ ලේසි නිසා ලේසි නොවන නිසා තමයි අර තරම් වචන සමූහයක් බුදුරජාණන් වහන්සේට උදාන දුන්නේ මේ වීරය පිළිබඳව. වීරය කියන කතන්දරයට. ඉතින් මේ හතරාකාර වීරය දැන් ඉතින් අර කිව්ව පාලමක් හදන්න පවා කොච්චර බෙහෙදනවාද කියලා මේ පින්නතුන් දන්නවා අර හතරාකාර අර හතර පැත්තෙන්ම හතර පැත්තෙන්ම වැඩ කෙරෙන්න ඕනේ. ඒකක්වත් අඩු වුණොත් ඔන්න මේ වැඩේ කරගන්න බෑ. හැම මොහොතකම අපිට ඉදිරිපත් වෙන්නේ මේ විදිහට අපි කරන්න යන වැඩේට නානාවිද බාධක එනවා. ඒ වගේ තමයි මෙතෙන්දිත් නිර්වාණය කියලා කියන්නේ අර සිත පිරිසුදු කර ගැනීම නම් අර බුදුරජාණන් වහන්සේ දක්වන ඒ උතුම් පරමාර්ථය නම් ඒකට යන මාර්ගයේ ඔන්න ඔය සම්මාපදාන සම්මා වායාම කියන ඒකට විශාල තැනක් ලැබෙන වැදගත්ම තැන ප්‍රතිපත්තිය කියන්නේ එතනයි මාර්ගය කියන්නේ ඒක තැනයි ඒකයි මෙතන මාර්ග කතාවෙන්මයි මේ සාමාන්‍ය හඳුන්වලා දී තිබෙන්නේ මග්ගජිනෝ අන්න බුදුරජාන් වහන්සේ අර කියාපු චතුරංග සමන්නාගත වීරියෙන් ඒ මාර්ගයේ සොයාගෙන අනිත් ඇයටත් ප්‍රකාශ කරන්න තරම් මේ මග්ගජිනෝ ඒ தත්ත්වය ලබා ගත්තා. අනි දෙවෙනි ස්වාමීන් වහන්සේ මාර්ගයේ බය නැතුව අනිත් ඇයට සැකසින්දන අන්දමට තේරුම් කරලා දීලා ලෝකයේ පරම දේ උතුම් දේ මොකද්ද කියලා තමන්ගේ ප්‍රත්‍යක්ෂය තුලින් පැහැදිලිව කියා දෙන්න පුළුවන් ශක්තිය ඇති තේනා තමයි මග්ග දේශකෝ තුන්වෙනිව කියාපු ඒ ඒ ශේඛ ස්වාමින් වහන්සේලා මාර්ගයේ ගමන් කරන නිර්වද්‍ය ඒ ධර්මපදයේ ප්‍රතිපත්තියේ සතිපට්ඨාන ආදී හැසිරෙමින් ඒත් ඒ මාර්ගයේ කළ යුතු අර වීරය කරගෙන යන අය ඊළඟට හතර වෙනුවන් අර කියාපු කට්ටිය තමයි ප්‍රතිරූපක මාර්ගයක් තියෙන බවවත් නොදැන ඒ මාර්ගයේ යන හැටියට පෙන්නන අර බුදුරජාන් වහන්සේ මහා භයානක එතනකොට බය හිතෙන අන්දමේ උපහාසයක් අතන දක්වලා තියෙන්නේ අර ගද්‍රබ අර කොටලුවත් ගවයත් පිළිබඳව බුදුරජාන් වහන්සේ මහා කරුණික නමුත් එතන මහා සියුම් උපහාසයක් දක්වලා තියෙන්නේ අහම්පියම් හා අහම්පියම් හා කියලා අර කොටලුවා ගවරැළ පිටිපස්සේ යන උපමාවයි දීලා තියෙන්නේ. ඉතින් අපි කල්පනා කරගන්න ඕන ශ්‍රමණ කෘත්‍ය කියන්නේ මොකද්ද කියලා. මොකද්ද මේ බුදුරජාණන් වහන්සේ බුදු වීම තුලින් සම්බෝධිය තුලින් ලෝකයට ඉදිරිපත් කළේ? අපි බුදුරජාණන් වහන්සේ අඳුනගත්තයි කියන්නේ එතකොටයි බුදු කෙනෙක් පහළ වෙනකම් අනිකුත් ශ්‍රමණ බ්‍රාහ්මණයින් බලාගෙන හිටියේ. මොකද ඒ කට්ටියට තෝරගන්න බැරිව තිබුණා. යම්කිසි ගැටලුවක් තිබුණා. ඒ අයට සමහරුන්ට පෙනුණා. ඔය ධ්‍යාන අභිඥා දිනු කරගත්තු ඒ ශ්‍රමණේට පෙනුණා සිය දහස් ගණන් අතීත ಜಾති මේ සංසාරේ දීර්ඝ කාලයක් අපි ඇවිල්ලා තිබෙනවා ඒ පෙනුනේ හරියට ගෙයින් ගේකට යන්න වගේ ආත්ම සංඥාව ඒ මිත්‍යා වැරදි අදහසක් එතන තිබුණේ සක්කාය දිට්ඨිය නිසා මම මෙන්න මේ මේ ආත්මවල මෙහෙම මෙහෙම ගියා කියලා ඊට එහාට ඉතින් මේක මේ සසර දුකක් බවත් එක්තරා ප්‍රමාණයකට තේරුණා නමුත් මේක විසඳුමක් ඒ අයට පෙනුනේ නැහැ බුදුරජාණන් වහන්සේත් පමණයි. එතකොට චතුරාර්ය සත්‍ය තුලින් මේ ප්‍රතිච්ඡ සමුපාද ධර්මය කියන ගැඹුරු මෙතෙක් කවුරුවත් තේරුම් ගත් මෙතෙක් ඉදිරිපත් නොකළ ඒ ගැඹුරු ධර්මය තුලින් ලෝකේ යථා ස්වභාවය ලෝකයට හෙළි කළා. ඒ චතුරාර්ය සත්‍ය තුල තිබෙනවා. එතකොට ඒ මේ පැවැත්ම සමස්තයක් වශයෙන් ගත්තාම සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛා කියලා බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළ වචනේ. ඇතම් කෙනෙක් පිළිගන්න අකමැති වුණත් ඒක සත්‍යයි. මොකද බුදුරජාණන් වහන්සේ පෙන්වු කරන සංසාර පැවැත්ම, සසර පැවැත්ම එහෙම් පිටිම දුකක් බව. ඊළඟට මේ පැවැත්මට තියෙන තණ්හාව. මේ තණ්හාව නිසායි මේක තණ්හා පූර්ණව භවිකා කියලා කියන නැවත නැවත. මේ ජීවිතය අපිට ලබා ගන්න බැරි වුණු දේ අපි මරණ අවස්ථාවේ අනේ ඊළඟ ජීවිතයේදීවත් අපිට ලැබේවා කියලා මේ ප්‍රාර්ථනාව කෑහිමක් නැහැ තෘෂ්ණාවේ. ඒක නිසා මේ ප්‍රාර්ථනාව නිසාම අර කර්ම ශක්තියෙන් තුලින් නැවත උත්පත්ති ලැබෙන බව බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරලා තියෙන්නේ. යන්න එක නිසා තමයි ඒ තණ්හා ප්‍රහාණයම, ඒ තණ්හාව කියලා කියන ඒ පිපාසය සංසිඳවා ගැනීමම නිවන බව බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළා. මේ එහෙම් පිටින්ම හරියට අපි ගින්නක් නිවන්න දර දාන්න වගේ. නිවන්න ඕන ගින්නට අපි පිදුරු දාන දර දාන තව තවත් ගින්න වැඩෙනවා. ඒ වගේ තමයි තෘෂ්ණාව නැති කර ගැනීම සඳහා ලෝකියා දරන උත්සාහය බුදුරජාණන් වහන්සේට පෙනුනේ. තෘෂ්ණාව නැති කර ගැනීම සඳහා මේ නොයිකුත් උපාදාන මේ අල්ලගන්න දේවල් හැම එකක්ම තව තවත් ගිනි ගිනි ජාලාවලට බවටපත් වෙලා තම තමන් ඒවයි තුල දැනෙනවා. එතකොට ඒක තමයි බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළේ මේ ලෝකයා මේ මේ හැමතැනම ඒකයි සබ්බං ආදිත්තං කියලා ආදි වශයෙන් බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළේ හැමතැනම ගිනි අරගෙනයි කියලා බුදුරජාණන් වහන්සේට පෙනුණා. ඇස කන්නාසය ආදී හැමතැනම ගිනි අරගත්ත හැටියට බුදුරජාණන් වහන්සේට ඒ බුද්ධ ඥාණයට පෙනුණා. ඒකොට ඒ ගින්න නිවීමයි මෙතනින් ප්‍රකාශ කරන්නේ ගින්න නිවීමට නම් අර කියාපු තණ්හාව සංසිඳවා ගන්න ඕන. තණ්හාව සංසිඳවා ගැනීම සඳහා තමයි තමාගේ පුද්ගල సంతානය පිළිබඳව පුද්ගලක පෞරුෂය පිළිබඳ පරිපූර්ණ පරිවර්තනයක් කරන්නට ඕනේ. මේ පරිවර්තනය තමයි අන්න ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පළවෙනි පියවර හැටිදී ආර්ය අෂ්ටාංගික මාර්ගය අපි මාර්ගය හැටියට දක්වන්නේ. ඒ ප්‍රතිපදාවේ අවසානය. ඒක සම්පූර්ණ වුණු අවස්ථාවේ යන අංග 10 වෙන්නේ. ඒ ඒක සම්පූර්ණ කළ අවස්ථාවේ රහතන් වහන්සේට සම්මා ඥාන සම්මා විමුක්ති ඒකෙන් ඒ අංග 10 සම්පූර්ණ වුණාම ඒ කෘත්‍යය පැවිදි කෘත්‍යය සම්පූර්ණයි. ඔන්නෝම අපිට ඒකට ශ්‍රමණ කෘත්‍ය අපි අති තේරුම් තේරුම් ගන්න අපි උත්සාහ කරමු. ශ්‍රමණයන් හැටියට අර අතීත බුද්ධ කාලයේත් ඒ විදිහට ශ්‍රමණයන් ශ්‍රමණයන් කිව්වත් බුදුරජාන් වහන්සේ ශ්‍රමණයන් හැටියට සැලකුවේ කවුද කියන එක එතකොට මේ තුලින් අපිට තේරුම් ගන්න පුළුවන් අද මේ වටිනා දවසේ මේ පින්නතුන් ශාසනයක් රකින්නවා ශාසනයක් අඳුන ගන්න ඕන එතකොට අන්නේ ඒ සඳහා උපකාර වෙන යම් යම් ධර්ම කාරණා මේ දේශනාව තුලින් දැනගන්න ලැබුණා කියලා බලාපොරොත්තු වෙනවා එතකොට තම තමන්ගේ අර කියාපු ශ්‍රද්ධාව නැති කරගන්න නැතුව ශ්‍රද්ධාව වඩ아가ගෙන මේ ධර්ම මාර්ගය යන උත්සාහවත් වෙන්න ඕන මෙතෙක් මේ අද අද දවසේ මේ තමන්ගේ ප්‍රමාණයෙන් රැක්ක සීලය කළ භාවනාව මේ අසු ධර්මයේ ලබාගත්තු ඒ පිහිට උපකාර කරගෙන මේ පින්නතුන් තම තමන්ගේ භාවනා මස්තක ප්‍රාර්ථ කරගෙන මේ ශාසන පරිහානියට කලින් සෝවාන් සකදාගාමී අනාගාමී අරහත් කියන මාර්ග බලපති වේදීන උතුම් අමා මහ නිවන සාක්ෂාත් කර ගැනීමට අදිෂ්ඨාන කරගෙන මේවට උපනිශ්‍රය කරගන්න ඕන අවීචේ සිට අකනිටා දක්වා යම් තාක් සත්ව කෙනෙක් මෙවැනි ධර්ම දේශනාවක් ශ්‍රවණය කිරීමට අනුමෝදන් වීමට කැමති නම් ඒ අනුමෝදන් වීම තුලින් තමන්ගේ ප්‍රාර්ථනීය බෝධියක් සාක්ෂාත් කරගනිත්වා කියලා ප්‍රාර්ථනා කරගනිමින් මේ කතා කියන්න. එත්තාවතා චම්මේ සම්පතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධා සබ්බේ දේවා අනුමෝදිත්වා බුද්ධන්තු අමතං පදං ආකාශට්ඨා චුම්මට්ඨා දීවානාගා මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං ආකාසට්ඨාති බුම්මට්ඨා දීවානාගා මහින්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා තිරං රක්ඛන්තු දේශනං ආකාසට්ඨාති බුම්මට්ඨා දීවානාගා මහින්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දුක්ඛප්පත්තානි දුක්ඛා භයප්පත්තානි භයා සෝකප්පත්තානි සෝකා හුන්තු සබ්බේ විපානිනෝ දුක්ඛප්පත්තාරි දුක්ඛා භයප්පත්තාරි නිභයා සෝකප්පත්තාරි නිසෝකා හුන්තු සබ්බේ විපානිනෝ දුක්ඛප්පත්තාරි නිදුක්ඛා නිභයා සෝකප්පත්තාරි නිසෝකා හුන්තු සබ්බේ විපානිනෝ ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තියා මිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්‍තියා මිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්‍තියා සබ්බීතියෝ ඉවජ්ජන්තු සබ්බ රෝගෝ විනාශතු මාතේ භවත්වන්තරායෝ සුඛී දීඝායුකෝ භව භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා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 චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti නීවච අතෝ නිබ්බාන සම්පatti මිනාතේ සමිච්ඡති ශ්‍රද්ධාවන්ත පින්වතුනි මෙම ධර්මදේශනාව නොමිලයේ පින්වතුන් අතරට පත් කිරීම අපගේ මූලික බලාපොරොත්තුවයි පින්වතුන් දැන් සවන්දුන් මෙම දේශනය නොමිලයේ වැඩි පිරිසකට ශ්‍රවණය කිරීමට අවස්ථාව සලසාදීමෙන් ධර්මදානමය කුසල් රැස්කර ගන්නා මෙන් ශාසනාලයෙන් යුතුව ඉල්ලා සිටිමු. ඔබ සැමට තෙරුවන් සරණයි.